ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ මීරිගම බෝතලේ ඉහළගම කිනිතුලාගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය තල්ගම්වේ සුධීරානන්ද ස්වාමින් වහන්සේ අනුදුත් මීරිගම රැකිනා අපි මේ දෙවන බුදුදහම සෝමහ දෙවියන් රැකදේවා සරණයි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.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 එතකොට දැන් අපි දන්නවා බුද්ධ ශාසනයක විපස්සනා භාවනාව තමයි බුද්ධ ශාසනයේ ඉහළට යෑමට හේතු වෙන වැඩසටහන. අනික් සෑම දාන සීල පින්දීම් පින් අනුමෝදන් කිරීම වත් පිළිවෙත් කිරීම ධර්ම ශ්‍රවණය කිරීම වැනි බෝධි පූජා වැනි සෑම දෙයක්ම උදව් කර ගන්නට ඕන මේ ඒකායන මාර්ගයට පිවිසීම සඳහා එනම් විදර්ශනා භාවනාවට විදර්ශනා භාවට මේ භාවනාවට මෙහා පැත්තෙන් තියෙන හොඳම ಗುಣ කට්ටලය ඊට සමීපම සමත භාවනාව. ඉතින් මේ දෙක එකිනෙකට ආධාරයි. උදව් වෙනවා. මාර්ග සත්‍ය වැඩෙනවා. ඒක මහා ගැඹුරුම වැඩේ. ඒ සඳහා හොඳ ධර්මඥානයක් තියෙන්න ඕනේ. සුතමේ චින්තාමේ වශයෙන් උසස් ධර්මඥානයක් තියෙන එක හේතුයි භාවනාමේ වශයෙන් ජීවිතය දැකීමට මනස මෝහත් කිරීමෙහිලා ඒ අනුව මේ මාත්‍රිකා ගාථා රත්ණයෙන් කියෙන්නේ මේ කාමයන්ට ගිජු වෙලා ඉන්න කෙනාට මේ මග විවෘත නැති වගයි මේ මගට පිළිපැදීමට සුදුස් කර වගයි සත්තෝ ගුහායම් බහුනා විචන්නෝ තිත්තන්නරෝ මෝහනස්මින් පගාල්ලෝ ගුහායන් කියලා කියවේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචකාමයන් නැමැති ගුහාව ඒ ආධ්‍යාත්මික ගුහාව සත්‍ය බොහෝ සෙයින් එහි වැසීගෙන පවතිනවා තව විදිහකට කියොත් ලෝභ ද්වේෂ මොහ වලට යට වෙලා පවතිනවා තිත්තන් නරෝ මෝහනස්මින් පගාලෝ එකෙන් තවදුරටත් අවධාරණයයි මෙහෙම කම්සුවේම ඉන්න කෙනා විශේෂයෙන් මේ සසරට හේතු අවිද්‍යාව කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යා සංඛ්‍යාත මෝහයෙහි ගැලිලා ගිලිලා වෙලිලා තද වෙලා ඉන්නේ තතහාවිධෝ සෝ විවේකාහි විවේකායි ධූරේ ඒතකොට කියනවා ඒ බඳු වේ කම්සෝයටම ලක් වෙලා ඉන්න කෙනා කාය විවේකයේ චිත්ත විවේකයේ උපදි විවේකයේ කියන විවේකයන්ගෙන් දුරයි. කාමයන් දුරු කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. කාමාහි ලෝකේ නහි සුප්පහාය කියලා බුද්ධ වචනේ ඒක කියන්නේ. ඒතර කාය වේගය කියලා කියන්නේ එකලාව විසීම, තානියෙන් විසීම, සිල් පිරීම වශයෙන් එකලාව විසීම. නිකම්ම නෙමෙයි. චිත්ත විවේකයෙන් සමත භාවනාවෙන් ඉහළටම යෑම උපචාර සමාධියේ සිට අෂ්ට සමාපත්තිනේ රූපාවචර අරූපාවචර ධානය දක්වා තමයි යන්න පුළුවන් සමත භාවනෙන් ඉන්න එහාට බෑ උපදිවිවේකයේ කියලා කියන්නේ විදර්ශනා මාර්ගයෙන් මාර්ගඵල ලැබීම නිසා ලැබෙන නිවන් සුවය කියන එකයි. මෙන්න මේ විවේකත්‍රයෙන් කාමයන්ට ගිජුවේ ඉන්න එක්කෙනා බොහොම දුරස්තයි කියන එකයි මාත්‍රිකා ගාථා රත්නයේ තේරුම. එතකොට මේක හරි අමාරු වැඩක්. බණ භාවනා කරන්න ගිය කෙනෙක් තමයි දන්නේ මේකේ තියෙන බැරෑරුම්කම, ගැඹුරුකම. එහෙම නැත්නම් කුසල් මුවාවෙන් හරියට අකුසල් කරනවා. ඒක තමයි මම ඔය නිතර කියන්නේ මේ අභිධර්මයේ ටිකක් කවුරු වුණත් දැනගෙන ඉන්න ඕන කියලා. මූලික સિદ્ધාන්ත ටික පිළිබඳව දල හැඳින්වීමක්වත් දල අවබෝධයක්වත් බෞද්ධ කියවනම් හොඳටම තියෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් සමාවලට සාදුනාදයට වසී වෙලා එක එක ශෛලියෙන් කියනවා ඉතින් ඇහෙනවනේ සමාවලට සිල් සමාදන් කරනකොට ඒ හඬ ඒ ශෛලිය පිළිබඳව සැලකිලිමත් වෙනවා. නෙක්කම්මිය පුරුදු කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් අර පැත්තට අහු වුණාට පස්සේ ගලවන්නට බෑ මොකද හේතුව ආස්වාදයක් තුලින් ලැබෙන සානයක් නිසා කුසල් මුවාවෙන් ප්‍රාණඝාත ආදී මට්ටමට නොවුනත් සියුම් අකුසල චේතනා ලෝභ මූලික පහළ වෙන්නේ. ඒ වගේ තැන් වලින් හරියට පරිස්සම් විය යුතුයි. එම නිසා අන්‍ය තැන් වලින් පරිස්සම් වීමට මනස පිළිබඳව Tamanට හොඳ මේකක් හොඳ දැනුමක් හොඳ ප්‍රවීණත්වයක් දහම මනසට හරවලා බැලීමේ කුසලත්වයක් කුසලතාවක් තියෙනවා නම් හොඳයි. ඉතින් ඔය මම ඔය හැමදාම මුලින් ටිකක් කියන්නේ ධර්ම අවවාදයක් වශයෙන්. දැන් ඔච්චරයි ධර්ම අවවාදය. එතකොට ඒ මොකද තෘෂ්ණාවට කවුරු වුණත් දාස වෙලානේ. ගොළ බුද්ධ වචනය තුලින් ඕනතරම් තණ්හා දාසෝ යනාදී වශයෙන් කොච්චර හරි තියෙන්නේ. ඒ නිසා මේ එක තමයි. අතීතේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අතීතේ ලැබිච්ච ඒවා පිළිබඳව තෘෂ්ණා කරනවා. නොලැබිච්ච ඒවා පිළිබඳව තෘෂ්ණා කරනවා. වර්තමානයේ ලැබෙනේවට තෘෂ්ණා කරනවා නොලැබෙනේවට තෘෂ්ණා කරනවා අනාගතේ ලැබෙයි කියලා හිතලා තෘෂ්ණා කරන රූප ශබ්ද ගන්ධ රස සංඛ්‍යාත කාමයන්ට නොලැබෙයි කියලා හිතලා තෘෂ්ණා කරනවා දෙපැත්තටම ඇදෙනවා ඕක තමයි ජීවිතයක පැවැත්ම ඕක කඩා ගන්නට ඕනේ ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමුදය සත්‍ය විදිහට ඒක කැඩුණොත් ද්වේෂයයි මෝහයයි පවතින්නේ නැහැ ඒ නිසා මේ ඉලක්කයට එන්න මේ ඉලක්කයට එන මඟ බොහොම සාන්තයි මෙතෙන් දෙනකොට මනසට ලැබෙනවා ලොකු සාහනය. මනස පිරිසිදු වෙනකොට ඇතුළාන්තය තේරෙනවා. Tamanට තේරෙනවා. අත්හදා බැලීමක් විදිහට හරි කරන්නට ඕනේ. භාවනාවක් කිරීමම තමයි හොඳම දේ. ඒ කියන්නේ මොකද භාවනාව පිළිබඳව සමස්ත නිර්වචනය ගත්තට පස්සේ භාවේති කුසල ධම්මේ ආසේවේති වඩ්ඩේති ඒතායාති භාවනා කියලා නම් හැඳින්වීම උනේ කුසල අරමුණක් අලෝභාදයේ සමෝහ සංඛ්‍යාත කුසල් මුල් මුල් වෙච්ච චේතනාවක් අරගෙන වැඩිම නැවත නැවත එහි හිත සේවනය කිරීම තමයි භාවනාව. ඒතර දානාදී දේකුත් අර මුලින් කියවෙච්ච දානාදී කුසල ක්‍රියාවක් කරනකොට කුසල චේතනාව වැඩ කර හැබැයි ඒකට ආසේවේති කියන වචනේ ආවේ නැහැ. මොකද දාන පින්කමක් කරනකොට ඔය කරන ජවන් හතෙන් හතට හිත වැඩ කරනකොට චිත්තක්ෂණ වැඩ කරනකොට ඔය සමහර හතේවා අකුසල් වෙන්නත් පුළුවන්. හැබැයි භාවනා කරනකොට ඒ ප්‍රවීණත්වයක් ලැබීමට සහ ලැබූ යෝගාවචරයාට තේලියටම හතේ ජවන් කාමාවචර වශයෙන් නම් සමත විපස්සනා භාවනා වඩන්නේ ඔය හතේ හතේ තේලියට භවංග අතරින් අතරට වැටෙනා බොහෝ ප්‍රමාණයක් අර ජවන කියන ඒ අවස්ථ කර්ම රැස් වෙන අවස්ථාව දිගටම පුළුවන් අලෝභ, අදේශ, අමෝහ මුල් කරගෙන හිත හසුරවන්නට. කැලීම භාවනාව අදාළ වෙන්නේ එල්ල වෙලා තියෙන්නේ මෝහය දුරු කිරීම පිණිසයි. ඒක බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ යෝගාවේ ජායති භූරි කියලා. එනිසා මේ මෝහය දුරු වීමම අමෝහය. එතකොට අවිද්‍යාව දුරු කරගන්නවා. ඒ දුරු කර ගැනීම ටිකෙන් ටික භව ගණනාවක් දුරු කරගෙන ගියොත් ඒ කරනු ලබන ලෞකික ආර්යශ්‍රායක මාර්ගයේ දියුණු කිරීම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන ලෝකෝත්තර ආර්යශ්‍රායක මාර්ගය දක්වා දියුණු කරන්න පුළුවන්. ඒ නිසා එහිලා ධර්ම කරුණු ටිකක් අද ටිකක් අදත් මතු කර දීමට බලාපොරොත්තු වෙන මේ සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රයේ සම්පූර්ණයෙන්ම මේ හිත පිළිබඳවමනේ සියලුම භාවනාවන් එකwidehatකින් බැලුවොත් ඕකේ සම්පින්ඩණය වෙලා තියෙනවා. සියලුම සමත භාවනා සහ විපස්සනා භාවනා. ඒ කියන්නේ සමාධිය ඇතිවීමට අවශ්‍ය කොටසත් එතන තියෙනවා නම් සෑම මේ සමත භාවනාවක් ඉන්න බලාපොරොත්තු වුණු මූලික දේ සමතේ දියුණු වීමට නම් චිත්ත ඒකාග්‍රතාව සමාධිය සඳහා නම් ඒක මේක නැහැමින් තියෙනවා. ඉතින් මේ ඕක තුල මේ මෛත්‍රිය ආදිය නැහැ. බුදු ගුණත් ඕක තුල කෙලින්ම නැහැ. නමුත් හිත පිරිසිදු වෙනකොට ඔය කොයිකත් එකතු වෙනවා. ඒ නිසා සමතය තියෙනවා. විපස්සනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අර භාවනාවේ ටිකක් පුරුදු වෙච්ච කෙනාට හොඳම වාසිය තමයි ලැබෙන අර දානාදී බෝධි පූජාදී සාමාන්‍යයෙන් මේ බහුලව අපි කරනවානේ කට්ටිය කරනවානේ බුද්ධ වන්දනාදී ඒ සෑම එකක්ම තමන්ට තමන්ගේ හිත දිහා බලාගෙන අර මානසික අභ්‍යාසයේ භාවනාව තුළින් ලබලා තිබුණා නම් ඒ කුසල ක්‍රියාවක් කරනකොට තමන්ට ඒක සිත දිහා බලාගෙනම හිතෙන්ම අරමුණු කරගෙන අලෝභ ද්වේෂ සමෝහ මුල් වෙච්ච චේතනා වැඩ කරනවා කියලා කරන්න පුළුවන්. ඒ එහෙම කරන දාන පින්කමත්, එහෙම කරන බෝධි පූජා ආදී පින්කමුත් කාටවත් බෑ මාර්ගඵල ලැබීමට හේතු වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඇයි? ඒ සෑම අවස්ථාවකදීම කෙරෙන්නේ ලෝභ ද්වේෂ සමෝහ මර්ධනය නම්, අලෝභ ද්වේෂ සමෝහ දියුණු වීම නම්, වර්ධනය නම් අනිවාර්යයෙන් මෙතන ආර්ය ශ්‍රායක මාර්ගයේ ලෞකික වශයෙන් තියෙනවා. ලෞකික වශයෙන් ආරේෂ්ඨායක මාර්ගය නියෝජනය කරන සම්පින්දණය වෙච්ච අලෝභ ද්වේෂ සමෝහ තියනවා නම් ඒක ලෝකෝත්තර ආරේෂ්ඨායක මාර්ගය ලැබීමට හේතුයි. මේක මේ සාමාන්‍ය දෙයක් නේ මොනම දෙයක් වුණත් කලක් තිස්සේ දුර්වල කර කර දුර්වල කර කර ගියොත් නැති කරන්න පුළුවන්. ඕක විශ්ව සාධාරණ සත්‍යතාවක්. ඒ වගේ තමයි මනසේ වැඩ කරන ලෝභ ද්වේෂ මොහ ටිකත් අපි කලින් කල දුර්වල කර කර දුර්වල කර කර උපරිමයෙන් ගියොත් කවදා නමුත් ඒක ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වුණේ සිවණක් පිරිසකගෙන්. ඒ නිසා ඉතින් එතනදී දැන් අපි කොටසක් කියලා දැන් අද තියෙන්නේ මේ ඉරියාපත පර්වය කියලා එක හඳුන්වනවා. ඉරියාපත පරිච්ඡේදය. ඒක ඉස්තරලාම සඳහන් වෙන්නේ පුනච පරම් භික්කවේ භික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති. තවත් භාවනා කොටසක් කියන්නම් මහණෙනි. මෙන්න මෙහෙම ආර්ය ශ්‍රායක මාර්ගයේ ලෞකික වශයෙන් හරි පිළිපන් මිනිස්සෙක් හරි දෙවියෙක් හරි ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. භික්ෂු භික්ෂුණී එහෙම ભેදයක් නැහැ. කවුරු හරි කෙනෙක් කරනවා නම් ඒ භික්ෂුව කියන අනර්ථ නාමයට ලැබෙනවා. ඒ කෙනා මෙන්න මේ විදිහටත් කරනවා කියලා කියනවා. කොහොමද? ගච්ඡන්තෝ ආගච්ඡාමි इति පජානාති. ඔන්න දැන් ඉතින් අවතීර්ණ වෙනවා මූලික මාතෘකාවට. දැන් ගමන් කරනකොට ගමන් කරනවා කියලා දැනගන්නවා. ඉතින් අටුවාවේ ඔක විස්තර කරන ඉතින් ගමන් කරනවා කියන එක බල්ලා බලලා දන්නවා. හ්ම් වඳුරු සියල්ලාදී වෙනුත් දන්නවා ගමන් කරනවා. ඒක ඒක ඒ ඒ ගමන් කිරීම තමයි ධර්මය නුගත් ප්‍රතිපත්තියක් නැති සාමාන්‍ය අන්ධ පෘථග්ජනයටත් තියෙන ගමන් කරනකොට ගව යනවනේ නම් මේ යන්නේ ඉදිරියට කියලා හිතෙනවා. ඒ ඒ මට්ටම නෙවෙයි අටුවාවේ කෙලින්ම කියනවා ඒ පිළිබඳව විස්තර එනකොට විස්තරාර්ථීන්ට එතනදි කියනවා ඒ ගම දැන් සාමාන්‍යයෙන් අපි කියමුකෝ දැන් බල්ලෙක් බල්ලත් බුදියාගෙන ඉඳලා නැගිටලා ඇඟ ගසා දාලා කම්මැලි ඇරලා දැන් මේ යනවා කියලා ඉදිරියට බල්ලා දන්නවා. ඒ ඒ දැනීම නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ ඇත්තට මේක මේ භාවනා කරනකොටම දැනෙන දෙයක්. දැන් අපි කොච්චර මේව කිව්වත් තමන් ගමන් කරනකොට ගමන් කරනවා කියලා දැනගෙන ගමන් කරනවා කියලා ඕක භාවනාවක් කරන්නේ නැති කෙනෙකුට කොච්චර ධර්මයේ හැදෑරුවත් ඕක ඔය தත්ත්වය දෙන්න බෑ හරියට තේරුම් කරලා. 100%ක් ඕක තේරුම් කරලා දෙන්න බෑ. ඒක තමන්ම ගමන් කරනකොට මේ ගමන් කරනවා කියලා දැනගෙන වාසය කරනවා කියවට පස්සේ ඇත්තට උතන කියන්නේ මානසික පාරිශුද්ධතාව ඇති කිරීම. ඒ මානසික පවිත්‍රතාව ඇති කිරීමත් එක්කලා ලෝභ ද්වේෂ මෝහ ආදී අයින් වෙලා එයාට ඒ පවත්වන ඉරියව්ව ඉදිරියට යනවා ගමන් කරනවා කියන ඒ ස්වාභාවික ක්‍රියාකාරීත්වය එයාට මනසට දැනෙනවා එයි මනස මුල් කරගෙන තමයි මනස මෙහෙवला තමයි මේ අපේ කය ඉස්සරහට තල්ලු වෙන්නේ මූලික වශයෙන්ම. තවත් කාරණා තියෙනවා. ප්‍රධානයි මනස. මොකද කාය විඤ්ඤාතිය නතරදී මුල් වෙන්නේ. කාය විඤ්ඤාතය කියන්නේ කෙලින්ම චිත්තජ රූපයක්නේ. සිතෙන් උපදින ශක්තිය. කාය ඉදිරියට තල්ලු කරන, මෙහෙවන, අඟපසක හසුරවන ශක්තියක්. ඉතින් ඒ නිසා ඉදිරියට යනවා කියනකොට දැනගෙනම කරනවා කියන එක. දැන් ඕක එහෙම කරනකොට දැන් අපි කියනවා සක්මනේ කියලා. සක්මනේ ඉඳලා ඉවරටන් තමන් ඉදිරියට යනවා. එත සාමාන්‍ය ගමනක් කියලා කියමුකෝ. ඒ තමන් ඉස්සරහට යනකොට අර මනස ඒකටම යොමු වෙලා නම් ඒ මනස පවිත්‍ර වීමයි ඒ මනසට දැනීමයි දෙකක් නෙමෙයි. දැන් මනස කියන්නේ දැනීමයි කියන්නේ දෙකක් නෙමෙයිනේ. දැන් සිත හඳුන්වනකොට කියන්නේ විඥානානීතිති විඥානං. දැනගන්න නිසා විඥානය. ඒ නිසා හිතේ එකක් දැන ගැනීම තව එකක් නෙමෙයි. අර පවිත්‍ර ජලයක් පිරිසිදු ජලයක් තියෙනකොට නොකැළඹිච්ච ඒකේ පතුලේ තියෙන දේවලුත් පේනවනේ. ඒ වගේ තමයි මෙතන සිත පිරිසිදු කරනකොට අර තමන් පවත්වන මේ ප්‍රධාන ඉරියව් හතර ගැනයි කියන්නේ. ප්‍රධාන ඉරියව් හතරෙන් මේ ගමන් කරනවා කියන එක හිත යොමු කරලා වෙන වෙන දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව ගමන් කිරීම කියන ඒ ක්‍රියාකාරකම තුල පෙරපසුම වී වර්තමාන වාසයෙන් හිත හසුරවනවා නම් එතකොට හිත වික්ෂිප්ත නැහැ. ඒ වික්ෂිප්ත නොවූ එකඟ වූ සිතට ඒ පවත්වන ඉරියව පමණයි අතරින්තර වෙන අරමුණ වලට හිත ගිහිල්ලා නැහැ. ඒ නිසාම මේ පවිත්‍ර වූ නොකැලමුණා වූ සිතට මේ කය එහෙට මෙහෙට දැන් ඉදිරියට යැවීමනේ ගමන් කිරීමනේ කියන්නේ ඒ කරනකොටම Tamanට ඒක හොඳට දැනෙනවා දැන ගන්නවා කියලා මේ ගමන යමේ කියලා එහෙම උත්සාහයක් නැහැ මේ ගමන යනකොට මෙයා දැනගන්නවා ඉතින් මේක කරලම බලන්නට ඕනේ කරලම බලනකොට Tamanට ওই මට්ටමට වැටෙනවා තවත් දේවල් වැටෙනවා ඊළඟට හිතෝවා හිතෝ මේති පජානාති දැන් අපි හිතගෙන ඉන්න වෙලාව හිතගෙන ඉන්න වෙලාවේදී මේ හිතගෙන ඉනියා හිතගෙන සිටීමේ ඉරියව්ව නැමැති පරාසය තුලම ඒක තුලම තමන්ගේ මනස හසුරවනවා නම් දැන් අපට හිතේ හිතගෙන ඉන්නකොට ඉතින් අපි දන්නවනේ හිතගෙන ඔය හිතගෙන ඉඳීමේ දැනීම නෙමෙයි ඉස්සරලත් ඒ කියවනේ ඒක හැමෝම දන්නවා ඒක නෙමෙයි අදහස් කරන්නේ හිතගෙන ඉන්නවා කියන ඉරියව්වේ පමණක්ම මනස හසුරවනවා එතකොට තමන්ගේ කය තුලමයි කය තුලම කීවත් සමස්ත ඉරියව්ව ගන්නේ දැන් අර සම්පජාඤ්ඤ පරෝය කියලා ඊළඟට එන විස්තරයේදී ඒ ඉරියව් කොටස් කොටස් කරලා වශයෙන් කරලා ඥානවන්තව හැසිරෙනවා ප්‍රඥාවෙන් මනස අසුරවනවා කියන එකට එනවා මේකෙදි කියන්නේ දැනගන්නවා කියන එක එතකොට අර ස්වයං සිද්ධ ක්‍රියාවලිය මේ හිතයි කයයි නැමැති හේතුඵල ධර්මතාව කියන මේ හේතුන්ගෙන් හටගත්තා වූ මේ ඵල ධර්මතාව හිතයි කයයි කියන මේකේ ඒ අවස්ථාවේදී පවතින සැබෑ తত্ত্বය මනස නිෂ්කලංක කරනකොට ඒ ඉරියව් කොටසට මනස හරියට එල්ල කරනකොට ඒ ඉලක්ක කරනකොට අනිවාර්යයෙන්ම Tamanට ඒක දැන දැනෙන්නේ නැත්නම් දැනෙන්නේ නැත්නම් දැනෙන කල්ම කරන්නට ඕනේ. යම් වෙලාවක දැනේද ඒ තාක් කරන්නට ඕනේ. ධර්මයට වැරදිලා නෙවෙයි මටයි වැරදිලා තියෙන මගේ හිතේ සමාන්දිය ප්‍රඥාව මන්දි කියලා හිතාගෙන නැවත නැවත කළ යුතුයි. ඒක ඉදිරියට යන ඉරියව්වත් ඒ වගේ අර ගමන් කරන ගච්ඡන්තෝ වාක්‍යප එක. මේ තිතෝවා තිතෝ මේති හිතගෙන ඉන්න ඉරියව්වත් එහෙම තමයි. ඔය ඊළඟ අවස්ථාවටත් එන්නම් පිටට යන්නේ නැතුව ඊළඟට කියනවා නිසින්නෝවා නිසින්නෝම් හේති පජානාති. ඒ කියන්නේ දැන් අපි මේ මෙතන දැන් ඉඳගෙන ඉන්නෝනේ. මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කිරීම. ඉතින් ඒකටත් අර විදියට වෙන කිසිම අතීත අනාගත අරමුණක සිත නැහැ. අසකනාංශයේ දිව ශරීරය වලින් ගන්න අරමුණක සිත නැහැ. සිත තියෙන්නේ දැන් සිත මේ ඉඳගෙන හිඳීමේ කියන ඉරියව්ව තුල පමණයි පවත්වන්නේ. එහෙන් පවත්වනවා කියලා කියන්නේ මේ එහෙට හිත තැම්පත් කරනවා. හිත වෙන අරමුණකට යන්න දෙන්නේ නැතුව ඒ සිතගෙන ඉඳගෙන ඉඳීමේ කියන ඉරියව්වටම හරවනවා. එහෙම හරවනකොට හිතට වෙන අරමුණු නැහැ. දිගට වැඩ කරන චිත්ත වීති අර ජවන් 7 7 ඒවා කෝටි ගණක් සමහරලාට තමන්ගේ සිතගේ මේ ඉඳගෙන ඉන ඉරියව්ව ඔස්සේ පේලියට වැඩ කරනවා. එහෙන් පේලියට වැඩ කරනකොට එකකට එකක් සමාන චිත්ත වේති වැඩ කරන නිසා කුසලමය සතිය හොඳට දියුණු වෙන කුසල ජවන් වැඩ කරන නිසා හතේ ඒවා ඒ හිතේ ශක්තිය වැඩි. සමාධිය වැඩි. එතකොට ඒ චිත්ත වේති ගානකට තමන්ට අර ඉඳගෙන හිටපු ඉරියව්වේ යථා තත්වය තේරෙනවා. කියන්නේ මේ කයේ කයේ නම් දැන් ඕක අරමුණු කරනකොට කයේ ස්වභාවයන් Tamanටම දැනෙන සමහර පාඨවි ධාතු ආපෝ ධාතුව දැනෙනවා. ඒවා දැනෙන ආකාරය කියන්න ඕනේ නැහැ. යෝගාවචරයට දැනෙනකොටත් දැනගන්න පුළුවන්. මොද කර්මස්ථානාචාරණාංශයට ඉදිරිපත් කරනකොට හැබැයි කාටවත් මට පාඨවි ධාතු වැටුණා කියලා නම් වශයෙන් නෙමෙයි. ඒ දැනුණු ගතිය ඉදිරිපත් කරන්නේ. ඉතින් තීක්ෂණ ධර්මඥානයක් තියෙන කෙනාට ඔබ වටහා ගන්න පුළුවන්. සෙසු කෙනෙකුට ලේසි නෙමෙයි. ඊළඟට සයානෝ වා සයානෝ මේති පජානාති. දැන් සයනය කිරීම. සයනය කරනවා කියලා කියන්නේ ඇඳක වැතිරගෙන සිටීම. නිින්දගෙන් ඉන්නවා කියන එක නෙමෙයිනේ. නිින්ද ගියාට පස්සේ භාවනාවක් නැහැනේ. එතන වැඩ කරන්නේ භවාංගනේ, ඒවා විපාකනේ. භාවනාවේදී වැඩ කරන්නේ කෙලීම කර්ම. කර්ම රැස් වෙන්නේ. එනිසා තේ අවස්ථාවට ආවට පස්සේ දැන් තමා වැතිරගෙන ඉන්න ඉරියව්ව, හොවින ඉරියව්ව ඉඳගෙන අර යෑම කළපු අවස්ථා හිතගෙන හිටපු අවස්ථා ඉඳගෙන හිටපු අවස්ථා ඒවා ඒවා හිතන්නේ වෙන වෙන වුණත් වෙන කිසිම දෙයක් ගැනවත් මෙනෙහි කිරීම මේක ඉතින් මුල් කාලේ හරි අමාරුයි. කලක් පුරුදු වුණාට පස්සේ ලැබෙන මානසික සාහනයත් එක්කලා අශ්වසිල්ලත් එක්කලා වෙනද කාමයන්ගේ ගැලිලා ගිලිලා ගැටිලා වෙලිලා හිටපු කාලයේදී ලැබිච්ච අතෘප්තිකර අසහනය ඇති කරන මානසික සුවදායී තත්වයන් එක්ක බලනකොට මේක ලොකු සංසිඳීමක්. ඒ නිසා ඒ ඒ නිදාගෙන ඉන්න ඉරියාවත්, හොවින ඉරියාව, වැතිරගෙන ඉන්න ඉරියාවෙත් ඒ කොටසේම ඒ පරාසය තුලම මනස එල්ල කරනවා, අරමුණු කරනවා කොහාටද? තමන්ගේ මේ කයට. පිට ඒක අරමුණකටත් යන්න දෙන්නේ. එතකොට සිත නිශ්චලයි, හිතේ සමාධිය තියෙනවා, ප්‍රඥාවත් ඒත් එක්ක වැඩ කරනවා. ඒ අනුව ශරීරයේ පියවි ස්වභාවය, හිතේ කයේ පියවි ස්වභාවය තේරෙනවා. විශේෂයෙන් කයේ ස්වභාවය ඉක්මනින් තේරෙනවා ඕලාරික නිසා. ඉතින් ඒ නිසා දැන් ඔන්න ඔය විදිහට දැන් සමස්ත ඉරියව් හතරමනේ තියෙන්නේ. ඔයිට වඩා ඉරියව්වක් නැහැනේ. ඔయిత වඩා ඉරියව්වක් තියෙනවා නම් තියෙන ඉරියව්වකින් ඉරියව්වකට මාරු වෙන අර ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් උනේ සතර ඉරියව්වෙන් තොරව කියලා එහෙනම් ඉරියව්වකින් ඉරියව්වක් මාරු කරන අවස්ථාව. ඒ හැරෙන්නට ඔය ඉරියව් හතර තුර තමයි පුද්ගල ජීවිතයක් සක්‍රිය වෙන්නේ මුළු ජීවිත කාලය තුලම. ඉතින් ඒ ජීවිත කාලය තුලම ඔය කියවෙච්ච ඉරියව් හතර ඇතුළත් වෙනවා නම් ඒ සෑම ඉරියව්වකදීම නිශ්චල හිත ඒ සඳහා යොමු කරලා යථාර්ථය දැකීමට යොමු කරනවා නම් එයාට වැටහෙන අවබෝධය තත්වාකාරයි. ඉතින් ඔච්චර දුර ආවට පස්සේ ඊළඟට තමයි කියන්නේ මෙහෙම දැන් තමන්ගේ ශරීරය තමාගේ ශරීරය තුල ඉතිඅජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මේ විදිහට තමාගේ ශරීරයේ අර ඉරියව් සතර නැමැති සමූහය නැමැති කය මෙතන කය කියන්නේ ඒකනේ ඉරියව් හතර නැමැති සමූහය නැත්නම් කය කියලා ගත්තේ වෙන මොකවත් නෙමෙයි ඉරියව් හතර නැමැති මේ සමූහය මේ සතර අනුව මේ කය මේ ඒ සමේ ඒ සමූහයෙහි ඒ ඇත්ත ස්වභාවය දකිමින් වාසය කරනවා ඒක තමයි බුද්ධ වචනයෙන් පැහැදිලිුනේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති මේ තමාට අදාළ වෙච්ච ගමන් කිරීම ආදී ඉරියව් හතර තුල සිත පවත්වමින් මේ ඉරියව් හතරේ තත්වාකාරයේ දැකීමට නැවත නැවත නුවණ යොමු කරනවා විදර්ශනාව කිරීම වශයෙන් ඉතින් බහිද්ධාවාකායේ කායානුපස්සීවත ඒ තමාගේ ශරීරයේ ඔය ඉරියව් හතර තුලේදී පැවතීගෙන යන හේතුඵල ධර්මතාවයේ ස්වභාවය කොහොමනම් සෙසුවයගේ ශරීරයක තුලත් දෙවියෙක් වෙන්න පුළුවන් බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන් මිනිසෙක් වෙන්න පුළුවන් තිරිසන්ගත සතේ කාගේ වුණත් ඔය නියැඳියම තමයි කියලා එයාට බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. මෙතන හරියට තේරෙනකොට අතනත් ඔය නියැඳියම තමයි කියලා කවුරුවත් කියන්න අවශ්‍ය නැහැ. ඒ සංයුතියමයි කියලා කවුරුවත් කියන්න අවශ්‍ය නැහැ. ඒකම තමයි කියන ඒ අවබෝධය නම. මොකද අවබෝධය එකයිනේ. අවබෝධය එකයි ඒ අවබෝධයටපත් වෙච්ච මනස හරවන හරවන තැනට ඒ නියැඳිය තමයි පුළුල් වශයෙන් හරි, පටු වශයෙන් හරි එයාට දැනෙන්නේ. ඒ නිසා අනුන්ගේ අනුන්ගේ ඉරියව් හතරටත් අර විදිහට මනස යොමු කරලා බලනවා. ඒ කියන්නේ වෙන කෙනෙක් යනවා යන දිහා බලාගෙන ඉඳලා හිතගෙන ඉන්නවා ඒ එහෙම නෙමෙයි. තමාගේ අර ශරීරයේ ඒ ක්‍රියාකාරීත්වයන් ඉරියව් හතර පිළිබඳව යම් වැටහීමක් ආවා නම් ඊට අනුරූප වශයෙන් ඊට අනුලෝම වශයෙන් තමයි අනිත් කෙනාගේ පැවතුම් කියලා එයා අවබෝධ කරගන්න. ඒ අනුව සතිය දියුණු කරමින් නුවණ දියුණු කරමින් වාසය කරනවා. ඊළඟ එකේදී කියන්නේ ඒ දෙකම සංසන්දනාත්මකව ගත්තා. එතකොට අවබෝධයේ පුළුල් වැඩි. ඉස්සලා කොටස් දෙක වෙන වෙනම ගස්සා ගත්තා දැන් නුවණ දියුණු වැඩි ඒ නිසා ඉති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී වෙරේ තමාගේ මෙරමාගේ අර ඉරියව් හතර පැවැත්වීමේදී ඒ ලැබිච්ච අවබෝධය නැවත නැවත පුළුල් වීමට, තියුණු වීමට, ප්‍රවීණ වීමට මනස යොමු කරමින් වාසය කරනවා. දැන් ඒකයි කියන්නේ. ඉතින් ඒ ටික ඔක්කොම කියලා ඉවරලා තමයි අන්තිමට කියන්නේ. ඉතින් එහෙම කරගෙන යනකොට ඊළඟට ඒක ඒක හට ගැනීමට ඉරියව් හට ගැනීමට හේතුව පැවැත්මට හේතුව නැතිවීමට හේතුව ඒ ටික පිළිබඳව තමයි ඊළඟට බුද්ධ වචනේ විස්තර කරලා තියෙන්නේ මේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අර කියපු කායස්මින් කියන මෙන්න මේ කියන ඉරියව් සතර නැමැති සමූහයෙහි හට ගැනීම හට ගැනීමට හේතුව දකිමින් වාසය කරනවා හේතුව චිත්තකිරිය වායෝ ධාතුව නිසා මේ ශරීරය ඔය ඉරියව් පැවැත්වීම සිද්ධ කරන්නේ. ඒක තමයි ප්‍රධානම. සිත සිත මුල් කරගෙන. එතන හැම එකකම කියවුනේ ප්‍රධාන වශයෙන් කාය විඤ්ඤාත්තිය තුළින් කය මෙහෙවීමනේ. එම නිසා ඒක හිත ප්‍රධානයි. තවත් කාරණා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට ඒක හට ගැනීමට හේතුව හට ගැනීම දකිමින් වාසය කරනවා. වය ධම්මානුපස්සීවා කායස්මින් වේරති. ඒ ඉරියව් හතරේ විනාශය විනාශයට හේතුව භංගය භංගයට හේතුව දකිමින් වාසය කරනවා. ඊළඟට ඒ කියන දෙකම සමුදය වය සමුදය වය ධම්මානුපස්සීවා ඒ ඉරියව් සතරේ ඇතිවීමත් නැතිවීමත් කියලා ඒකශේෂ කරලා එකට සම්පින්දනය කරලා දැන් නුවණ වඩා තියුණු නිසා වෙන වෙන අවශ්‍ය නැහැ දෙකම එකට සම්බන්ධ කරලා බලනවා නුවණින් වාසය කරනවා ඉතින් එතකොට තමයි එයාට ඇති වෙන අවබෝධය කවුරුවත් දුන්නු එකක් නෙමෙයි හිත ඇතුළින්ම ඇතිවෙච්ච අවබෝධය මේ ඉරියව් පැවැත්වීමක් කියලා ඉරියව් හතරක් පැවැත්වීම නැමැති සමූහයක් පවතිනවා. ඒ ඒ ඒ අවබෝධය, ඒ වැටහීම තමාගේ ස්මෘතිය දියුණු වීම පිණිස සම්මා සතිය ආරෂ්ඨායක මාර්ගයේ දියුණු වීම පිණිස හේතුයි. යාවදේව කියවා. ඒ කාන්තයෙන්ම හේතුයි. ඥානමත්තාය කියන්නේ ඒ ලෞකික වශයෙන් නම් මේ අවස්ථාව ගන්නේ ලෞකික ආර්යශ්‍රාණික මාර්ගයේ ඇතුළත් වෙන ඒ සම්මා දිට්ඨිය දියුණු වීම පිණිස දෙහිවින් පවතිනවා. ඒකාන්තයෙන් පවතිනවා. ඒක තමයි ඒක බුද්ධ වචනේ සනාත වෙන්නේ අත්ථිකායෝතිවා පනස්ස සතිපත්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය කියලා කියනවා. එහෙම වෙනකොට කෘෂ්ණාමාන දිට්ඨි වලින් ගෙලිලා වැලිලා ආශ්‍රය වෙලා ජීවත් වෙන්නේ නැයි තෘෂ්ණාමාන දිට්ඨි වශයෙන් ගන්න දෙයක් නැහැ හේතුව එහෙම වාසය කරන්න හේතුවක් නැහැ මෙයාට තත්වාකාරය අවබෝධ වුණා තත්වාකාරය දැනගන්නකොට එයා අර එක පැත්තකටවත් එහෙම ඒ ඒ ඒ මන් නොදියුණු වෙච්ච මානසික ස්වභාවය තමයි අර ඉරියව් තෘෂ්ණාව වශයෙන් ගන්නවා දිට්ඨි වශයෙන් ගන්නවා තව මාන්නා එක එක ආකාරයට ගන්නවා ඒ මනසේ ප්‍රകൃතිය යට වෙලා නිසයි. ඉතින් ඒ නිසා ඒ විදිහට ගන්නවා ඒක තමයි අනිශ්චිතෝච විහෙරති. තෘෂ්ණාමාන දිට්ඨියෙන් වලින් තොරව වාසය කරනවා. ඒව ඇසුරු නොකරමින් හිත පවත්වනවා කියලා වැටහීම එනවා. එතකොට තමයි කියේ ඒවම්පිකෝ භික්කවේ භික්කෝ කායේ කායානුපස්සී විහෙරති. උඩින් තව අවස්ථාවක් එනවා නැචකින්චි ලෝකේ උපාදීයති. ඒකට අර කිසිම දෙයක් දැන් අපි සාමාන්‍යයෙන් මම යනවා, මම ඉන්නවා, අරයා යනවා, මෙයා ඉන්නවා එහෙමනේ ගන්නෙ. දැන් එහෙම නෙමේ ස්වාභාවික ක්‍රියාකාරීත්වයක් හේතුන්ගෙන් හටගත්තා වූ ඵලධර්ම ස්වභාවයක ක්‍රියාකාරීත්වයක් සක්‍රියතාවක් තමයි කියලා දැනගන්නවා. මොකක්ද? යෑම, සිටීම, හිඳීම, තෙවීම ඔය ඔක්කොම එතකොට හේතු ධර්මයන්ගේ ඵල ධර්ම සමුදායක් ශක්ති විශේෂයක් වශයෙන් දකිනවා. එතකොට අනාත්ම ලක්ෂණය නේද? එතකොට අනාත්ම ලක්ෂණය නේද අවබෝධ වුනේ. ඒතර අනාත්ම ලක්ෂණය එහෙම අවබෝධ වෙනවා නම් අනිත්‍ය දුක්ඛ ඊට වඩා අවබෝධයෙන් පහළයි. ඒක අවබෝධ වීම අනාත්ම ලක්ෂණය අවබෝධ වීමත් එක්කලා පෙරපසු නොවීම සිද්ධ වෙනවා. ඉතින් ත්‍රිලක්ෂණය නේද බුදුදහම කියලා කියන්නේ. ඒක තමයි කිව්වේ ඒවම්පිකෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මෙන්න මේ ආකාරයට මනස පැවැත්වුවොත් ඉරියව් ප්‍රධාන ඉරියව් හතර ඔස්සේ ඒ වෙලාවෙදිත් එයා ඉරියව් හතර නැමැති මේ සමූහය පිළිබඳව මනස යොමු කරමින් ආර්යශ්‍රායක මාර්ගයේ තුලින් දියුණු කරමින් ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන් හෝ වාසය කරනවා කියලා කියනවා. ඒක සතිපට්ඨානය කියලා කියනවා. ඊළඟ අවස්ථාව වෙන්නේ පුනච පරම් භික්කවේ භික්කෝ කියලා ඊළඟට මේ සම්පජඤ්ඤ පබ්බය කියලා එක හඳුන්වන්නේ. සම්පජඤ්ඤ පබ්බය කියලා කියන්නේ පබ්බ කියලා කියන පරිච්ඡේදය කියන එක. ඒ කොටස. දැන් ඒකේ විස්තර වෙන්නේ මේ ඉරියව් හතරම කොටස් 22කට 22කට අණු කොටස් වශයෙන් බෙදලා තියෙනවා එතන. ඒක මේ සමස්තයක් විස්තර කිරීමට මේ වෙලාව මන්දි. අමිත පේලියට පවත්වාගෙන නිසා පිරිසගේ ෘචිකත්වයක් තියෙන නිසා බුද්ධ ශාසනයේ සම්පූර්ණ සාරය මේ තුල ගැබ් වෙලා තියෙන නිසා බලාපොරොත්තු වෙනවා කියලා දීමට. එතකොට ඒකෙදි කියන්නේ ඉස්සරවම අබෙක්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. දැන් ඉදිරියට සක්මන් මාලෝක කියමුකෝ අපි. මොකද මෙතන ඇත්තට මේ සමස්ත ප්‍රධාන ඉරියව් හතරට අමතරව කොටස් 22කට බෙදලානේ තියෙන්නේ. මේක කෙලින්ම දැන් මුල් හතර නම් අපට පුළුවන් සාමාන්‍ය දෙයක් කරමින් කරන්න. දැන් ගමනක් යනකොටනත් පුළුවන්. ඒතොර සම දැන් අපි වතුර එකක් ගේන්න යනකොටත් පුළුවන්. ඉතින් සමහරු කියන මේ ඕවා කරන්නේ කොහොමද මේවා කර කර කියලා. පුළුවන් කරන්න. උපමාවක් දීලා තියෙන අටුවාවේ කොහොමද? දැන් දෙන වල් කනවා පැටියත් බලා ගන්නවා. ක්‍රියාකාරකම් දෙකක් සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට ගමනක් යනකොට වෙන වැඩකට වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අතීත ලෝකික අනාගත ලෝකික ඉඳලා නම් මේක කරන්න බෑ. අතීතයේ දේවල් කෙරුවා අනාගතයේ දේවල් ඉතින් යෙදෙන විදිහට කරනවා වර්තමානයේ දේ ගැන මේ කරන්න ක්‍රියාත්මක වෙලා යනවා එච්චරයි ජීවිතේ පවත්වනවා ස්වාභාවිකත්වයේ දැකීම සඳහා අතීත දේවල් එන්නෙත් නෑ සිහි කර කර හිටියට අනාගත දේවල් එන්නෙත් නෑ සිහි කර කර හිටියට වර්තමාන දේවල් සිහි කර කර හිටියට සම්පූර්ණ වෙන්නෙත් නෑ ක්‍රියාත්මක කරනවා මිසක් ඒ නිසා ඒවා කෙරෙන්න ආරිනවා භාවනාව ජීවිතය තුළ තියාගන්නවා ඒ නිසා දැන් මෙතන ගන්නේ කෙලින්ම භාවනා කිරීමටම තේවිලා සුදුසු තැනකටම ගිහිල්ලා වාගේ කියලා ඉවත් වඩාත් හොඳයි. ඒ කියන්නේ සක්මන් මළුවක නම් අභික්කාන්තේ සම්පජානකාරී හොති. ඉදිරියට යනකොට ඥානවන්තව ඉන්නවා කියන එකයි නුවණින් මේ දේ කරන්නේ වෙනවා කියන එකයි මේකේ තේරුම. ඒක ඉදිරියට යනකොට ඒ කෙටි ඉරියව් එතකොට. හරි ඉස්සෙල්ලා සම්පූර්ණ ගච්ඡාන්තව එතන කොහෙද කියවේ නැහැ. ආපහු වෙනවද? ඉදිරියට යනවද? ඒකත් හා කියවේ නැහැ. මේක දෙකකට බෙදිලා යනවා. ඒක තමයි කියන්නේ අභික්ඛන්තේ සම්පජානකාරී හොති. ඉදිරියට යනකොට දැන් සක්මන් මලෝක යනකොට සාමාන්‍යයෙන් අජිය දුන්නේ එන දුර ප්‍රමාණයනේ බලන්නේ. අඩි 6නේ බලන්නේ. මොකද අඩි 6ට වඩා ඈත බලන්න උනොත් අරමුණු වැටලා හිත වික්ෂිප්ත වෙනවා. අඩි 6ට වඩා ළඟ බලන්න උනොත් ඇදගෙන වැටෙනවා. ශරීර ශරීරයේ මේ නැති වෙලා යන පාලනය. ඒ නිසා අඩි 6ක් බලාගෙන ඉදිරියට යනවා. ඉදිරියට යනකොට එතකොට නුවණින් මේ ගමන් කරනවා. එතකොට අර වම දකුණ කියලා මෙනෙහි කරන්න ඕනේ මේ සමස්ත වම දකුණ දෙකම තියෙන එකේ සමස්තය එකතු කරලා තමයි ඉදිරියට යමී කියන සමස්ත ඉරියව්වම මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා කියලා කියන්නේ අමුතුවෙන් උත්සාහයෙන් නෙමෙයි ඒ ක්‍රියාකාරීත්වයට හරියටම මනස එල්ල කරනවා. හරියටම මනස එල්ල කරනවා. පිටට යන්න දෙන්නේ නැතුව. ඊළඟට පටික්කන්තේ ඒ සක්මනට ගියා කියමුකෝ දැන් ආපහු එනවා. ඒ එනකොට මෙනෙහි කරනවා අර විදියටම ශරීරයේ කෙලින් තියෙන්නට ඒක හොඳයි. ඉතින් අසනීපයක් තියෙනවා නම් කරන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් නැත්නම් ඍජුවම තියාගෙන ඉදිරියට ආපස්සට එන එක හොඳයි. ආපස්සට එනකොටත් අර විදියට හිත එල්ල කරගන්නා මේ කායික ක්‍රියාකාරීත්වය, කාය චලනය, මේ කය ඒ වෙලාවේදී වැඩ කරන ක්‍රියාත්මක වෙන ඒකටම මනස යොමු කරනවා. සමස්තයටම. එහෙම කරගෙන එතකොට බලන්න අභික්ඛන්තේ පටික්ඛන්තේ කියලා මේ දෙක ගත්තා. ඊළඟ එකෙන් කියන්නේ ආලෝකිතේ විලෝකිතේ. දැන් ආලෝකිතේ කියලා කියන්නේ ඉදිරිය බලනකොට. දැන් මොකක් හරි අපි කියමු දැන් සක්මනට ගියා. සක්මනට ගිහිල්ලා සක්මනේ කෙලවරට අපි දැන් අඩි 6ක් හරි ඉදිරිය බලනෝනේ. අන්න ඒ වෙලාවේදී ඒ බලන්න එතකොට දැන් සක්මනේ දැන් එහා ඉස්සරහට යනකොට ආපස්සට එනකොට මෙනෙහි කළා මෙනෙහි කරලා දැන් සක්මනේ කෙලවර හිටගත්තට පස්සේ ඉදිරිය බැලීමක් කරනවනේ දැන් බලලා ඉවර වෙලා ඉදිරියට අභික්ඛන්ත වෙන්නේ ඉදිරියට යන්නේ. එම නිසා ඒ බැලීමයි ඉදිරියට යෑමයි කියන ඒ දැන් ඇවිල්ලා සිටගෙන සිටීමයි ඉදිරියට යෑමයි අතරතුරේ අවකාශයක් තියෙනවා. මොකද්ද? තමයි යන්න ඒ වීතිය, සක්මන් වීතිය දිහා බැලීම. ඒ බලන අවස්ථාවේදී ඕනනම් අපට හිත පිට ගියොත් බොහෝ දේවල් වලට ගිහිල්ලා යන්න පුළුවන්. ඒතර ඒකටත් ඉඩ දෙන්නේ නැහැ. ඉදිරියේ බලනවා කියන ඒ ක්‍රියාකාරීත්වයට. මේක අඛණ්ඩව පවත්වාගෙන යන්නට ඕනේ. එතකොට ඒ ක්‍රියාකාරීත්වයට ඒ ශාරීරික ඒ ක්‍රියාකාරීත්වයට මනස යොමු කරනවා ඒකාන්තයෙන්ම හොඳටම විලෝකිතේ ආපස්සෑරී බලන අවස්ථාවක් තුනත් ඒ වෙලාවෙත් එහෙම තමයි. හැබැයි වටපිට බැලීමක් ඒක ගන්න නැහැ. ඇයි? භාවනා වඩන යෝගාවචරය වටපිට බල බල සත්තු දිහා බල ඕවා කරන්නේ නෑනේ. එනිසා ඒක මෙතෙන්ට අදාළ කරේ නැහැ. භාවනාවන යෝගාවචරය ගමන් මග ඉදිරියට යනවා, ආපස්සට එනවා, ඉදිරිය බලනවා, ආපස්ස බලනවා. ඒකයි කරන්නේ. ආපස්සේ හැරුණාට පස්සේ කියන එකයි. ඉතින් ඒ විදිහට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී සම්පජානකාරී නුවණින් යුක්ත කෙනෙක් වෙන්නේ කොහොමද? ඒ ඒ ක්‍රියාත්මක වෙන ඒ ක්‍රියාකාරී ඉරියව්වට පමණක්ම මනස එල්ල කරන එක. මනස කේන්ද්‍ර කරන එක. ඉතින් එතකොට මනස ස්වාභාවිකව මේ ශාරීරික ශරීරයේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන ස්වාභාවික ක්‍රියාදාමයට එහාට අපි કૃතිමව ගිය නිසානේ අපිට මේ ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. දැන් අපි බලනවා ඒ ක්‍රියාකාරීත්වයට. එතකොට අපි ලෝකයම අවබෝධ කරගන්නවා ඒ පොඩි නියඳිය මඟින්. ඒ සත්වාකාරය අවබෝධය නිසා. ඒ නිසා එතෙන්දී පවත්වන අර විදියට නුවණින් වාසය කරන කෙනෙක් වෙනවා. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. එතකොට අතපය ආදිය දිගහරිනකොට හකුලනකොට නුවණින් වාසය කරනවා කියන එක. එතකොට අතපය දැන් මේක ගන්නකොට මේ අර ප්‍රධාන ඉරියව්වක් ආයවතාවක් කොටස් වලට කැඩිලා යනවා. කොටස් වලට කැඩලා යාමට හේතුව තමයි ඒ සිතට පිට යන්න නොදීම රකීම සඳහා උපදෙස් දෙන එක. ඉතින් ඒ විදිහට ගත්තර පස්සේ මෙතන කියවුනේ දැන් අපි ගන්න දැන් අපි කියමු මෙහෙම දැන් අපි ඊළඟ අවස්ථාවේදී එනවා මේ සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති කියලා. දැන් අපි කියමුකෝ දැන් මෙහෙම දැන් අතපය දිගහරිනවා මිටි කරනවා. දැන් අපි කියමු දැන් අර ඊළඟ අවස්ථාවට එනකොට එනවා පාසිවුරු දරනකොට ගිහියනම් ඇඳුම් පළඳුම් ආදී පාවිච්චි කරනකොට අඳිනකොට එතනදී කියනවා දැන් ඒකම මෙනෙහි කරනවා කියලා. දැන් ස්වාමීන් වහන්සේ නමක් නම් තනිපට සිවුර දෙපට සිවුර පාත්‍රය අඳණය මේවා අඳිනකොට ඒ ඉරියව්වට ඒ ක්‍රියාකාරකමට හිත යොමු කරනවා කියලා කියනවා. දැන් මෙතන කියනවා අත දිගහරිනකොට, පය දිගහරිනකොට, අත හකුලනකොට, පය හකුලනකොට ඒක මෙනෙහි කරනවා කියලා. එතකොට දැන් ඔතන බලන්න දැන් අපි අර පාත්‍රය ගැනීම, සිවුරු පෙරවීම ආදී කරනකොටත් අතපය දිගහරිනවනේ. හැබැයි ඒක ඒක තවත් අවස්ථාවක්, මේක තවත් අවස්ථාවක්. දැන් මෙතන කියන්නේ ඒ වගේ ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. දැන් පාත්‍රය ගැනීමට අත යොමු කරනවා කියලා ඉවරලා හිටන් අත දිගහරිනවා කියලා එහෙම මෙනෙහි කරන්නේ නැහැ. පාත්‍රය ගන්නවා කියන එකයි මෙනෙහි කරන්නේ. දැන් මෙතන කියන්නේ එහෙම මෙතන ප්‍රධානම කාරණය තමයි මේ කියන්නේ සාමාන්‍ය කටයුතු කරනකොට සතිය පිහිටවන හැටි. දැන් අතන කියනවා අතපය දිගාරනකොට. ඒ කියන්නේ ශරීරයේ වෙනත් ප්‍රධාන ක්‍රියාකාරීත්වයක් නැහැ. අපි කියමු දැන් භාවනා කරන පරයන්කෙන් ඉඳගෙන ඉන්නවා කියලා කියන්නේ. දැන් පරයන්කෙන් ඉඳගෙන ඉන්නකොට අපි කියමු කොහේ හරි අපිට මොකක් හරි වේදනාවක් ආවා. ඕක මෙනෙහිත් කළා. වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරලා ඒක යටපත් කරන්න. ඉතින් තවත් අමාරුයි. දුක් වේදනාවක් කියලාත් මෙනෙහි කළා. ඒත් හරියන්නේ හිත පිට යනවා. අපි කො ආන්න ඒ වගේ වෙලාවකදී අර පරයන්කෙන් හරි හිටපු ඉරියව්වේදී කකුලක් දිගහරිනවා. ආන්න මේ වගේ අවස්ථාවක්. ඒක තමයි කියවේ අතප්පයක් ඒ විදිහට දිගහරිනකොට ඒ දිගහරිනවා කියන ක්‍රියාකාරීත්වය තුලම සතිය නුවණ යොමු කරනවා. ඊළඟ නැවත මේ ටික කරනවා. දැන් ඒක අපි දිග අරගෙන ඉඳලා දැන් අපට ඉරියව්ව හොඳ නිසා අර මුල් ඉරියව්ව වඩාත් හොඳ නිසා භාවනාවට නැවත කකුල ටික වෙලාවෙන් ගන්නවා. ඒ ගන්නකොට අර මිටිකිරීමත් හැකිලීමත් ආවට ගියාට කරන්නේ නැහැ. ඒ ක්‍රියාකාරීත්වය තුලත් හිත පිහිටුවාගෙනම කරනවා. ඒ නිසා අන්නේ ආකාරයට කරන ආකාරය. ඉතින් ඒ අවස්ථාවේදීත් මේ ප්‍රකෘති කය ක්‍රියාකාරීත්වයට ඉඩ දෙන නිසා අනිවාර්යයෙන්ම තමන්ගේ සතිය නුවණ අවදි කරන ක්‍රියාකාරීත්වයක් බවට පත් වෙනවා. ඉතින් ඔතන තව ඉදිරියට අපි විස්තර කිරීමට බලාපොරොත්තු වෙන දැන් ඔය කියවෙච්ච ටිකට අනුව තම තමාගේ පැවතුම් හදාගන්නට අදිෂ්ඨාන කරගනිමු. අද ඒ අනුව මෙතෙක් වෙලා පිය ධර්ම කරුණු ටික මතු කර දීම නිසා අපේ හිතවලත් මගේ හිතෙත් ඔයගොල්ලන්ගේ හිතවලත් පහළ වෙච්ච චේතනා ශක්තිය කුසල චේතනා ශක්තිය බුදු රුවණට ඈ තුනුරුවනට බුදු පුදක් දම් පුදක් සංඝ පුදක් වශයෙන් පූජා වේවා කියලා තුනුරුවන්ට පූජා කරන්නට ඕනි. සියලු දෙනාගේ ලෞකික ලෝකෝත්තර සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා මෛත්‍රිය කරමින් දෙවියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති අපට උතුම් ධර්මාභෝධය ලබා දුන් දේශකයන්න් වහන්සේටත් උන්වහන්සේ කරගෙන යන උදාරතරු ලෝක සාසනික සේවාව කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ලැබේවා සියලු දෙවියන්ගේ රැකවරණ ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වුවේ මේරිගම බෝතලේ ඉහළගම කිනිතුලාගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය තල්ගමුවේ සුදීරානන්ද ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවේ සංයුත පෙතියක් වූ කැසට් පටියක් ඔබට අවශ්‍ය නම් වැඩි තොරතුරු සඳහා කැසට් අලවිය අන්ති විමසන්න 0111 30යි 710යි 82 දුරකථන අංකය 0111 30යි 710යි 82 කැසට් අලවි අංශයේ දුරකථන අංකය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සිටි FM සහ ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය වන ධර්මදේශනා සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව ප්‍රධාන කාර්යාලයෙන් සහ රජරට රුහුණ මහනුවර යන ප්‍රාදේශීය සේවාවලින් සහ කැසට් අලවි නියෝජකයන්ගෙන් සහ දායක පත්‍රිකා බෙදන ස්ථානවලින් විස්තර සහ දායකත්ව පත්‍රිකා ලබාගත හැකි. දොසිනම් 2697 491 2697 140 හෝ 2692 983 යන අංකවලින් විවසන්න. ජීවිතය හැරගිය ඥාති මිත්‍රාදීන්ට සහ ජීවත්ව සිටින මෞදෙමෝපියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම නිසා මෙය ඔබට ලැබෙන මහඟු අවස්ථාවකි.